ප්‍රතිවේක්ෂා සජීව දහම් ගැටලු සාකච්ඡාව සමගයි අදත් ඔබ මේ හිමිදුරි උදෑසන ඒකාත්මික වන්නේ. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 26 වන සතිය මේවන විට ක්‍රියාත්මක වන්නේ. ආදීන සංඥාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදීනව සංඥාව ඇසුරෙන් පසුගිය සඳුදා දවසේ පටන් මේ දවස් කිහිපය පුරාවටම ඔබට පැන නගින ගැටලු පිළිබඳව කතා කරන්නට සම්මා සම්බුදු සරණයි සුපින්වත් හැම දිනාටම හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න තමන්ගේ සිත සුවපත් කරගන්න ඒ වගේම දින සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න මේ උතුම් ධර්ම ශ්‍රවණමය ආනිසංසවාරයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදීනව සංඥාව කියලා කියන්නේ කෙටියෙන් ඉතා කෙටියෙන් මතක් කරනවා නම් අපි ආදීන සංඥා පිළිබඳව බොහෝ කාරණා විශේෂයෙන් අපේ පුහුලල්ල සාරද ස්වාමීන් වහන්සේ මූලිකව මේ සතියේ මූලික වෙලා ඒ ආදීන සංඥා පිළිබඳ දේශනා කරා සහ අපි සාකච්ඡා කරා. ඉතින් ඒවත් එක්ක කෙටියෙන් මතක් කරනවා නම් ආදීනව සංඥාව කියලා කියන්නේ අපිට අපේ ශරීර පිළිබඳ තියෙන මහත් උද්දාමයක්. මේ උද්දාමය මේක මහා මේ කම්සප්ප විඳීම සඳහා මහා ලොකු දෙයක් ලැබුණා වගේ කියන්නේ කම් සැප විඳීම අරමුණු කරනකොට ඇත්තට මෙවැනි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම බොහොම ලාභයක්. ඒ ලාභය තියෙන්නේ ඒ මනුෂ්‍ය ජීවිතයේ ධර්මාභෝධය සඳහා යොමු වුණොත්. ධර්මාභෝධය කියන්නේ ධර්මාභෝධය කියලා කියන්නේ මේ තවත් විශේෂේෂ්ඨයක් අවබෝධ කර ගැනීමක් නෙවෙයි. ධර්මාභෝධය කියන්නේ තමන් අවබෝධ කර ගැනීම, අපේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම. ඉතින් අපේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතය අවබෝධ කරගත්තාම තමයි ජීවිතය අවබෝධ කරගත්තොත් තමයි ජීවිතය හදන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දන්නේ නැති දෙයක් එක්ක යන ගමනක් මේක. ඇත්තටම මොකද අපි උලඟ යන ගොලයක් වගේ අපි ගන්න අරමුණකටවත් අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපි ගන්න අරමුණකටවත් අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපෙන් අවසරයක් නැතුව අපිට බොහෝ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒවා ඒවා සිද්ධ වෙන්නේ ඇයි කියන එක තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒවායින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ කිසි දෙයක් දන්නේ නැතුව පාවිච්චි කරන මේ ජීවිතය මේක මේකේ ඇත්ත తත්වය මොකද්ද කියලා දන්නේ නැතුව පාවිච්චි කරන ජීවිතේ ඇත්ත తත්වය නම් සත්‍ය తත්වය නම් මේ ශරීරය බොහෝ ආදීනව සහිතයි. එහෙම අදහසක් අපිට එන්නේ නැහැ. ඒ කියන්නේ දුකයි දුකයි දුකයි කියලා ඉඳ කියනව නෙවෙයි. මේකෙන් අත මිදෙන්න මේ තියෙන විකාර ගතියෙන් ඒ කියන්නේ මේකේ පුදුමාකාර කායික දුක්ඛිත ස්වභාවයක් තියෙනවා පොඩ්ඩක් තමයි මේ ශරීරයේ මේකෙන් අත මිදීමක් තියෙනවා. ඒ සඳහා හැම නිබඳව අපිට තේරෙන්න ඕන මෙවැනි ශරීරයක තියෙන පීඩාකාරී බව. අන්න ඒක ගැන තමයි ඒ ගැන නිවැරදි සංඥාව ඇති කර ගැනීම ආදීනව සංඥා. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ශරීරයේ තියෙන එක පීඩාකාරී රෝගයන් පිළිබඳව විමසන්න කියලා. කොහොමද චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ ආදී වශයෙන් ඒ ඒ රෝගයන් පිළිබඳව මේ ශරීරය කොච්චර පීඩාකාරීද කොච්චර අවදානම් සහිතද තව මොහොතකින් අපිට එක දිගට ඇඳකට වෙලා ඉඳ තියෙන ඉඩ කඩක් තියෙන මුළු ජීවිත කාලෙම ඉතින් එවැනි අවදානම් සහිතයි කියලා දැනෙනකොට අපිට විශාල ලාභයක් තියෙනවා ඒකෙන් ගැලවෙන්න විශේෂයෙන් පාපයන් සිද්ධ නොකරන්න හැම පැත්තකින්ම ලොකු ලාභයක් තියෙනවා ඉතින් අන්න ඒ වගේ ආදීනව සහිතයි කියලා ශරීරයක් දැක්කහම තමන්ගේ ශරීරය අරමුණු වෙනකොට ආදීනව සහිතයි කියන සංඥාව උපදවා ගැනීමට කියනවා ආදීනව සංඥාව කියලා. එහෙමයි සංඥාස. සදහවතුනේ අපි ජීවිතය මොනතරම්නම් සුන්දරව ගත කරන්නට උත්සාහ කරනවද? ජීවිතයේ මොනතරම් සුන්දර දේවල් වලට අපි ප්‍රිය කරනවද? ඒ සියල්ල බුදුදහම අනුව බුදුදහමට අනුකූලව අපි මේ ජීවිතය ගත කරන්නට හුරු වෙනවා නම් අපේ ජීවිතය මොනතරම්නම් සුන්දර වෙනවද? ඉතින් ඒ සුන්දර ජීවිතය ගත කරන්නට ඔබත් ඔබේ ජීවිතයට බුදුදහම ළඟා කරගන්නට. සදහතුනි අද අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීව වැඩසටහනේ පළමු ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන උපාසිකාවක් තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කර තිබෙන්නේ. ආදීනව සංඥාව භාවනාවක් ලෙස වර්ධනය කරද්දී ඇතිවන මානසික වර්ධනය කුමක්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ? ඔව් මානසික වර්ධනය තමයි ඇලීම් අපේ තියෙනවා ශරීර පිළිබඳ ඇලීම් සහ ගැටීම්. පැහැදිලිවම අපි මනුෂ්‍ය ශරීරයක් සුව පහසුයි සුවදායකයි කියලා තදබල ඇලීමක් තියෙනවා. ඒ වගේම තමයි ඒකට ඊට පස්සේ නොයෙකුත් රෝග පීඩා ආදී ඇති වෙලා පීඩාකාරී වෙනකොට හරියට ගැටෙනවා. හරියට අඬන ස්වරූපයක් තියෙනවා, වැළපෙන ස්වරූපයක් තියෙනවා. තමන්ගේ ශරීරයට පීඩා වෙනකොට මට මතකයි එක දවසක් මගේ ලොකු හාමුදුර ළඟ අපිට මට ඉඳ සිද්ධ වුණා මේ අසනීප තත්ත්වයක් ඇති එතෙන්ට එක් කරගෙන ආවා ඒක වයසක තාත්තා කෙනෙක් දැඩි රෝගාතුල වෙලා ඒකට දරන්න බැරි වේදනාවක් ඒ ප්‍රදේශයේ කාටවත් ඉන්න බැරි තරම් පරුස වචන කී කිය අන්තිමට මේ අර රෝහලේ අර ඇඳ වටේ තියෙන වැටක් දාලා ඒකට දන් වැලක් දාලා බැන්දා ඊට පස්සේ කෑ ගහන්න පටන් ගත්තා ඉතාලම තද පරුස වචන අසභ්‍ය වචන කියලා කෑ ගහන්න පටන් ගත්තා. මාව මරලා දාන්න කියලා. මේ දුක් විඳින්න බෑ කියලා මේ දුක විඳින්න බෑ කියලා. ඉතින් ඒ තද බල උපේක්ෂාවෙන් මේක දරා ගන්න අපේ ජීවිතේට ඇත්තටම පීඩාකාරී තත්ත්වයක් වෙනවා. කායික පීඩා වෙනකොට ඒක මානසික පීඩාවක් වුණොත් ඒක දෙගුණ තෙගුණ නෙවෙයි සිය දහස් ගුණ වාරයක් වැඩි වෙනවා. ඉතින් අන්න ඒ අවදානමට සූදානමක් කියලා කිව්වොත් මේක හරියටම හරි. ඒ අවදානමක් තියෙනවා අපිට. ඒ අවධානමට සූදානම් හුඟක් අයට මේවා තියෙන වටිනාකම් බොහොම සරලව හිතන්න මේ රෝග ගැන මෙනෙහි කරන්න මොකටද මේවෙන් තේරුම් ගන්න මේවෙන් ඇති වෙන මානසික වර්ධනය මොකද්ද හරියට නුවණින් මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු දෙයක් ආදීනව මෙනෙහි කරන්න කියලා. එතකොට අපි මේ නවීන ලෝකෙට මේක ගැලපෙන්නේ නැහැ කියලා හිතන්නේ. මොකද නවීන ලෝකය තාක්ෂණයත් එක්ක තියෙන ලෝකයක්. නවීන ලෝකයේ මානසික තත්ත්වය ගැන ලොකු අවධානයක් නැහැ. තාක්ෂණය සමග ඉදිරියට තාක්ෂණය සමග ඉදිරියට යනවා. තාක්ෂණය තමයි ලොකුම දේ විදිහට කට්ටියට දැනෙන්නේ. ඉතින් ඒක මානසික තත්ත්වයේදී අන්තිමට යන ලොකු පීඩිත තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේක සමතුලිත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපේ ශරීරත් එක්ක අනවශ්‍ය විදිහට ඇලීම ඇති වුණොත් පසුව ගැටීමක් ඇති වෙනවා. ඉතින් ඇලීම් ගැටීම් දෙකෙන් තොරව ජීවිතය පාවිච්චි කරගෙන යන්න. ධර්මාභෝධය සඳහාත් ඇලීම ගැටීමෙන් අයින් වෙන්න ඕනේ. අන්න ඒක භාවිතා කරගෙන යන්න තමයි අපිට ඇත්තටම තියෙන මානසික වර්ධනය. එතකොට අධික රෝගයක් හැදුනා වුණත් ඉන්නේ මේක මම දැනගෙන හිටියේ. මේක මට වෙන මේක තමයි සැබෑ තත්ත්වය. මේක මට විඳින්න නෑ. ඉතින් මානසික වශයෙන් ලොකු සුවයක්. ඒක රෝග අඩු වෙනට හේතුවක් වෙනවා අතට. ඒකින්ද ඒ ලොකු මානසික වර්ධනයක් සිද්ධ වෙනවා. එහෙමයි සර්. සදහතුනි මීළඟ ප්‍රශ්නය අපගේ Facebook පිටුවට යොමු කර තිබෙන ගැටලුවක් අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන විට අපට ආදීනව සංයාම වැනි භාවනාවක් වර්ධනය කිරීම අවශ්‍යද නැ නැතිනම් එය අවශ්‍යද? එය පූර්ණ කාලින යෝගීව වාසය කරන අයට පමණක් අවශ්‍ය වෙන දෙයක්ද? ප්‍රශ්නේ පොඩ්ඩක් අපිට පැහැදිලි මදි. නමුත් අපි ඒ පිළිබඳව මම හිතන්නේ මේ අහන විදිහට මට තේරෙන්නේ. ඒ කියන්නේ මේ මේ වගේ ඒවා අර පූර්ණ කාලීනව යෝගියෙකුට තමයි නේද දිගටම දිගටම භාවනා කරන කෙනෙකුට තමයි මේ මේක යෝග්‍ය වෙන්නේ නැතුව මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපිට මේක ඕනේ නැද්ද කියලා වගේ නේද අහන්නේ වගේ මට තේරෙන්නේ හුඟක් අය එහෙම හිතනවා කවදාවත් මහත්මයා විශේෂයෙන් අසුබ භාවනාව සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙකුට ආනාපාන සතිය මෛත්‍රී භාවනාව වගේ එකක් මේ ඒවා තමයි සාමාන්‍ය පොදු භාවනා එතකොට අසුබ භාවනාවල් අනිත්‍ය භාවනාව අනාත්ම භාවනාව වගේ දේවල් ඉතින් ඒ නිවන් දකින්නම සම්පූර්ණයෙන් ජීවිතේ අයින් කරගත්ත කට්ටියට නිවාසිකව දිකට කරන කට්ටියටයි මේ මේවා වැදගත් වෙන්නේ කියන අදහසක් හුඟක් අය තුළ තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගැටලුවේ තියෙන ස්වභාවය. ඇත්තටම හරියට ගවේෂණය කරොත් එහෙම බෞද්ධ භාවනාවල් පිළිබඳව අපේ මානසික තත්ත්වයේ නොයේකුත් වෙලාවට නොයේකුත් අපගමන සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ අපගමනයන් සිද්ධ වෙනකොට හරියට නිකන් නා යනවා වගේ වැඩක් ඒක. කරගන්න දෙයක් නැති වෙනවා. පැත්ත කඩාගෙන යනවා වගේ වෙනවා. ඉතින් මේක නැවත සකස් කරගන්න. මේක ආය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න බැරුව බොහෝ දෙනෙක් විනාශා ගන්න මට්ටම වලට පවා යනවා. එකපාරට මේක ඒකයි අපි අර කලින් කිව්ව වචනේ හරි වටිනවා මම හිතන්නේ මුළු ජීවිත කාලෙම මතක තියාගන්න ඕන අවදානමට සූදානම කියලා. අවදානම. අවදානමට අවදානමට පෙර සූදානම් වෙන්න ඕනේ. එහෙම අවදානමක් තියෙනවා. මම අහනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන් විශේෂයෙන් අපේ මේ තරුණ දුර්ලභ පුතාලා අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ජීවිතේ කොයි පැත්තෙන් කොයි මොහොතක කොයි විදිහට මානසික කඩාවැටීමකට පත් වේද කියලා කියන්න බෑ. බොහොම ලස්සනට ජීවිත සකස් කරගෙන යන අය. සමහරවල්ලාට මද්දවේ පැත්ත ඇදලා යනවා. සමහරවස් වෙනත් දේවල් වෙනත් දේවල් හින්දා නොයෙකුත් සම්බන්ධතාව වගේ දේවල් හින්දා දිවිනසා ගන්න මට්ටමට එනවා. තමන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාබිඳලා දානවා. අපිත් එක්ක විවෘතව කතා කරන විශේෂයෙන් පාසල් දරුවෝ තරුණ දරුවෝ හරියට කියන දෙයක් තමයි මගේ අධ්‍යාපනයට ගොඩක් බාධා වෙලා තියෙනවා. මට අහවල් අහවල් ගාය ගැන ලොකු හැඟීමක් තියෙනවා. මේ ඒව මට නැති වෙයි කියන බයක් තියෙනවා. ඒකයි පාඩම් කරන්න ගියාම මතක් වෙන්නේ කියලා. ඒක ලොකු කඩාවැටීමක්. ඒකට මොකුත් කරන්න බෑ. ඒ කියන්නේ ජීවිතයේ හරියටම හරව ගන්න ඕන තැනදීම ජීවිතය හරීම අමාරුම කාලයක් තමයි අවුරුදු 12ත් 20ත් අතර වගේ කාලය ඒ කාලේ පුදුම ජීවිතයක් එකතකින් ඒ අර අමාරුම සංකීර්ණම කාලෙදී තමයි කවිද මහත්මයා ජීවිතය හරියටම හරව ගන්නත් උන තමන්ට ඕන පැත්තට. ඒක ලොකු අභියෝගයක් ඇත්තටම. අන්නේ අභියෝගයට මුහුණ දෙන්න මේ වගේ යහපත් මානසික වර්ධනයක් ඒ කියන්නේ යහපත් කරුණු වල බලවේගයක් තියෙනවා. අපි අපිට හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ අපේ හිතේ ඇති වෙන හැඟීම් වලින් ප්‍රබල සිතුවිල්ල. ඒ යහපත් පැත්තට යන්න හිත සකස් කර ගැනීම සඳහා භාවනාව කියන එක අත්‍යවශ්‍යයි. මොකද යමක් නැවත මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒ ඒ මෙනෙහි කරන දේ ගැන තියෙන හැඟීම වර්ධනය වෙනවා. ඕන දේ ඕන හැඟීමක් වර්ධනය වුණොත් දැන් අපිට මොන හරි දෙයක් කරද්දී අපි ළඟ වැඩියෙන්ම යන්නේ වැඩියෙන්ම වැඩියෙන්ම අපි ක්‍රියාත්මක භාවයට යන්නේ. අපිට දැන් උදාහරණයක් මට කටට ගහන්න හිතෙනවා. බෑ කියලා හිතෙනවා. මේ දෙකෙන් ක්‍රියාත්මක භාවයට යන වැඩියෙන් ප්‍රබල සිතුවිල්ල. ගහන්නත් ඕන කියලා හිතන බෑ. පාඩම් කරන්න ඕන කියලා හිතන පාඩම් කරන්න බෑ කියලා හිතනවා. මේ දෙකෙන් ක්‍රියාත්මක භාවයට යන ප්‍රබල සිතුවිල්ල. එහෙනම් නුවණ තියන අය මොකද කරන්නේ? පාඩම් කරන්න ඕන කියන සිතුවිල්ල ප්‍රබල කරගන්නවා. හරිද? Tamanට යා යුතු මග දැන් ඒක ඒක නිකන් සාමාන්‍ය වෙලාවට ඉන්න වෙලාවට ඒ සිහිය තියෙනවා. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? අන්නතර සිතුවිල්ල ප්‍රබල කරගන්නවා. අන්නේ සිතුවිල්ල ප්‍රබල කරගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ අනාගතයේදී අවශ්‍ය පැත්තට යනවා අපේ ජීවිතය. ඉතින් එහෙනම් එහෙම නැත්තම් වෙන්නේ අදාළ අකුසල් හැමුවේ අපිව නිකන් එක පැත්තක් කඩාගෙන යනවා. එහෙනම් මේ වගේ භාවනා ක්‍රම හැම එකක්ම මම කියන හැම එකක්ම කියලා අනිත්‍ය භාවනාවද අනාත්ම භාවනාවද හැම එකක්ම සාමාන්‍ය ජීවිතයට ඉතාම වැදගත්. එහෙමයි සමස්. පත්‍රික්ෂා වැඩසටහනේ 26 වන සතියේ ආදීනව සංඥාව ඇසුරෙන් ඔබ යොමු කර ඇති ගැටලු පිළිබඳව අපි මෙලෙසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ ඊළඟ ගැටලුව අපට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කර ඇති ගැටලුව ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කර ඇති රෝග පමණද මෙනෙහි කළ යුත්තේ වර්තමානයේ ඇති අනෙකුත් භයානක රෝග පිළිබඳව මෙනෙහි කළාට වරදක් නැද්ද ස්වාමීන් වහන්සේ කියා දුරකථන අංකයට අපේ කෙටි පරිවිඩයක් යොමු කර තිබෙන මේ උපාසක මහත්මයා අසා තිබෙනවා. ඔව් මම හිතන්නේ බොහොම වටිනා කාරණාවක් ඒක මේ මේකේ සමස්තයක් දිහා බලපුවම අපිට මේක නිකම්ම තේරුම් ගන්න පුළුවන්. ඒ එහෙම හිරවීමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නැහැ. ඇත්තටම අද මේ වෙනකොට කවිද මහත්මයා ඉස්සර තිබුණ රෝගවලට වඩා වෙනස් වෙනස් රෝග බොහෝමයක් තියෙනවා. විශේෂයෙන් ඔය සමාජ රෝග පැත්තෙන් ගත්තාම ඒඩ්ස් වගේ රෝගයන් ඒ වගේ ඒවා මහා දරුණු ප්‍රතිඵල තියෙන මම හිතන්නේ සියලු රෝග වලට ප්‍රතිශක්තිකරණය නැති වෙනවා කියන්නේ ශරීරයක කොයි පැත්තෙන් කොච්චර භයානක දෙයක් සිද්ධ වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වගේ ඒවා මෙනෙහි කිරීම බොහොම වටිනවා. ඒවා ගැන තොරතුරු හොයාගන්න එක, ඒවා මෙනෙහි කිරීම ඉතාම වටිනාකමක් තියෙනවා. එතකොට මම දැක්කා එක තැනක තියෙනවා දැන් මේ මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරොත් එහෙම මේවා මේ මෙනෙහි කිරීම ඔය වගේම කාරණාවක් මම දැක්කා එක්තරා වැඩසටහනක තියෙනවා මේ මත්ද්‍රව්‍ය ගැනීමට පෙර කෙනෙක්ගේ මුහුණේ ස්වභාවය මත්ද්‍රව්‍ය අරගත්තට පස්සේ එයාගේ මුහුණට සිද්ධ වෙලා තියෙන දේ මේ අවුරුදු කීපයක් ඇතුළත සිද්ධ වෙලා තියෙන වෙනස පිළිබඳව ඉතින් මේ ටික හරියට දැක්කනම් අපේ දරුවෙක් මේ හරියට දැක්කනම් මගේ ශරීරයට වෙන වෙනස කියලා අරකට අතවත් තියන්නේ නැහැ. ඒ ටික හොඳට මෙනෙහි කරලා තියන්න ඕන. මේ ශරීරයට සිද්ධ වෙන ආදීනව ඇත්තටම මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ශරීරයට සිද්ධ වෙන ආදීනව හරියට මෙනෙහි කිරීමක් කරවවන මද්ද්‍රව්‍ය භාවිතා කරන්න පෙර මද්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹෙන්න ඉඩකඩක් තියෙන අපේ සියලු දරුවන්ට මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ මේකෙදි අනිකුත් රෝග පිළිබඳ මෙනෙහි කිරීම කිසිම වැරද්දක් නැහැ. හරි ඒවා දරුණුවට Tamanට දැනිච්ච ඒවා Tamanට දැනিলা තියෙන ඒවා Tamanට දැකලා තියෙන ඒවා සමහරට පණුව ගහලා තියෙනවා දැකලා තියෙනවා සමහරට අපි ලොකු උඩාක් ඉතින් ඒ වගේ ගොඩ Taman දැකලා තියෙන ඉතාම දුක්ඛිත තත්ත්වයන් මෙනෙහි කරලා ඒ ස්වභාවය මගේ ශරීරයේ තියෙනවා ඒ නිසාවෙන් මේවා අනිත් එක එකත් එක්කම එන අනිත් දෙක තමයි මේ හුඟක් ඒවට හේතුව කරපුවව අපි ඒක හොඳටම දන්නනේ මේ සංකල්පය අපිට තියෙනවානේ ඒවා මෙනෙහි කරනකොට අපිට එන ලොකුම දේ තමයි මේවා හුඟක් ඒවා මේ මේවා වැඩිපුරම මේ පෙර කරපු කර්ම. එතකොටම අපිට සංඥාවක් එනවා. අම්මේ පවුණම් කරන්න හොඳ නෑ මේ තමයි පව් කරපේ ප්‍රතිඵල. එහෙමයි සන්නාස. බාහිරින් මිනිස් පෙනුමක් තිබුණට හිත තුල තියෙන්නේ තිරිසන් ගතියක් නම් මේ මිනිසුන්ගේ ජීවිත ඉතාමත් කෲර ලෙසයි ගත කරන්නේ ඕන. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ බුදුදහමට අනුකූල ධර්මචාරී ජීවිතයක් ගත කරන්නට හුරු වෙනවා නම් අපේ ජීවිතයේ මොනතරම් ලස්සනට අපිට ගත කරන්න පුළුවන්ද? ඒ සඳහා ඔබට ප්‍රතිවේක්ෂා වැඩසටහන අනිවාර්යයෙන්ම මහෝපකාරී වෙනවා. ඔබේ ජීවිතේ નિවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන්නටයි මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි මෙලෙසින් නිර්මාණය කළේ. සදහතුනේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන අර්ධයන් දෙකකට ක්‍රියාත්මක කරන්නේ පළමු අර්ධය මාත්‍රකානුකූලව 26 වන සතියේ ආධිනව සංඥා වසරෙන් ගෙනෙන ගැටළු පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේකින් විමසනවා ඉන් අනතුරුව අපට ලැබී ඇති පොදු ගැටලු පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. ඉතින් ඒ ආකාරයට අපට බොහෝ දෙනා මේ පත්වේක්ෂාවට සටහනට ගැටළු යොමු කරනවා. අපි හැමදාම වගේම අදත් මතක් කරනවා ඔබගේ ගැටලුවට අද දවසේ පිළිතුරක් සමහර විට නොලැබෙන්නට පුළුවන්. ඒ ඒ නිසා ඔබ කනස්සල්ලට පත්වන්නට එපා. අනාගතයේ දවසක ඉදිරි දවසක අපි ප්‍රත්‍යවේක්ෂා සජීව වැඩසටහනෙන් ඔබේ ගැටලුවටත් පිළිතුරක් ලබා දෙන්නට සූදානම්. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒත් එකම එහෙම යම් විදිහකින් නොමැති වුණොත් ඒත් අපි කියන්නේ වැඩසටහන නරඹන්න ධර්මදේශනා අතරේදී හරි ඒ වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන විදිහට අපි ධර්මදේශනාවේදී බොහෝ කරුණු එකරාශී කරනවා. එහෙමයි. මීළඟ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේකින් විමසන්නට කැමතියි. මෙවැනි සරල භාවනා වලින් උසස් මානසිකත්වයක් කුසලයන්හි වර්ධනයක් ධර්ම අවබෝධයක් ඉක්මනින් සිදු කර ගැනීමට හැකියාවක් නැහැ නේද ස්වාමින් වහන්සේ කියා විමසා තිබෙනවා අපගේ Facebook ගිණුමට මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. ඇත්තටම කියන්න ඕන මේ මුහුණු පොතේ ඇති ලැබෙන ගැටලු පිළිබඳව අපි පොඩ්ඩක් බලපුවාම ඒවා හරීම මේ ප්‍රායෝගිකයි කියලා හිතනවා සහ තුට්ටක් මේ චෝදනාත්මක ගතියක් තියෙනවා ඒ වගේ හරි විවෘත ගතියක් තියෙනවා මම ඒකට බොහොම කැමතියි. බොහෝ දෙනා මුහුණු පොත භාවිතා කරන නිසා ප්‍රත්‍යක්ෂ තරුණ කණ්ඩායම්. එතකොට ඒ වගේම තමයි සමහර වෙලාවට මේ වර්තමානයේ තියෙන මත වර්තමාන මතයන් අනිත් දේවල් වලට වැඩිය මේ හරහා අපිට ලැබෙනවා කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම කියනවා මේක ඇත්තම सिद्ध කරගෙන යන්නේ අපේ දරුවෝ කිහිප දෙනෙක් ඒත් එක්කම තමයි අපිට ඒවා යොමු කරන්නේ. ඒ හින්දා මේක ඍජුවම තමන්ට දැනෙන හිතට දැනෙන දේ ප්‍රකාශ කරාට ප්‍රශ්නයක් නැහැ. නේද මම හිතන්නේ ඒකට අර දාලා තියෙන ඡායාරූපයක් තියෙන මගේ ඡායාරූපයක් දාලා තමයි කරගෙන යන්නේ. ඒකින්ද මම හිතන්නේ ඍජුවම ප්‍රශ්න යොමු කරාට ප්‍රශ්නයක් නැහැ. ඇත්තට ඍජුවම ප්‍රශ්න යොමු කරන ස්වභාවයකුත් මේ වෙනකොට තියෙනවා. මම අපි ඒකට බොහොම කැමතියි. මොකද සමාජයේ ඇත්ත මතය මොකක්ද කියලා එතකොට අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද හැමෝටම දැනෙන දේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන් ලියලා එවන්න ඒක අපේ චිත්ත පීඩාවට හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේවා කීපයක් මම හිතන්නේ අපිට හම්බුණා. එහෙනම් එකක් තමයි මේ මේ වගේ සරල භාවනා ක්‍රම උසස් මානසික දැනුමක් සඳහා මානසික වර්ධනයක් සඳහා හේතු වෙන්නේ නෑ නේද කියන ප්‍රශ්නේ ඇත්තටම මේක ඔය ආනාපාන සති භාවනාවටත් ඔය පෙළදෙන කොට කියන හුස්ම භාවනාව කියලා සමහර අය මේ වෙනකොට සමාජගත වෙලා තියෙන අපේ පින්නත් මේවා සරලයි කියලා. මේෙන් ඇති වෙන ගැඹුරු මානසිකත්වය මේක මේ භාවනා ක්‍රමය තුළින් උපදින චිත්ත ඒකාග්‍රතාවයක් උපද ගන්න පුළුවන් දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් උපදව ගන්න පුළුවන් ඒකත් එක්ක ඇලීම් ගැටීම් සම්පූර්ණයෙන් අයින් වෙන මට්ටමකට ශරීරය පිළිබඳ අන්‍ය ශරීර පිළිබඳ ඇලීම් ගැටීම් අයින් වෙන මට්ටමකට මේ භාවනාව වර්ධනය කරගන්න පුළුවන් මේකත් එක්ක විශාල ප්‍රහාණ සංඥාවක් ඇති වෙන්න ප්‍රහාණ සංඥාවට ලොකු හේතුවක් වෙනවා මේක එතකොට ඒ කියන්නේ මාර්ගසිතක් උපදවා ගන්න ප්‍රබල හේතුවක් වෙනවා ඒ ඔක්කොමත් එක්ක මේකත් එක්ක ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නාම රූප පරිච්ඡේද ආදී සියලුම නව මහා විදර්ශනා දක්වාම වර්ධනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. කුමන හෝ ක්‍රමයකින් ඇලීම් ගැටීම් අයින් කරගෙන ප්‍රබල ඇලීම් ගැටීම් අයින් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කර ගැනීමටයි සියලුම භාවනා ඔය මූලික භාවනා තියෙන්නේ. ඒතරා සරල කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඔයාලා ලැබෙන ප්‍රතිඵල ඉතාම සරලයි. සදහතුනි ඊළඟ ප්‍රශ්නය අපි ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ආදීනව සංඥාව භාවනාව ඉරියව්වක ඉඳගෙන මෙනෙහි කිරීම සිදු කළ යුතුද නැතිනම් සක්මන් භාවනාවේ හෝ එදිනදා කටයුතු වලදී මෙනෙහි කිරීම සිදු කළ නොහැකිද මේ ප්‍රශ්නයටත් ඔව් හරවත් පිළිතුරක් ඔව් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඔය සරෙන් සරේ සමහර අය ඉඳගෙන භාවනා කරන පරයන්කයක ඉඳගෙන භාවනා කරන්න කැමති නැහැ පරයන්කය අමාරු නම් කකුල් රිදෙනවා නම් හරිද ඒක ඇත්තටම අතාරින්න හරි ඒකට වෙන වෙන මේ කතා ඕනේ අපි සක්මන් කරමින් මේක කරනවා නැත්නම් gedara වැඩ කරන ගමන් මෙනෙහි කරනවා ඒකත් ඉතින් භාවනාවක් නේ ඒ විදිහට කතා ටිකක් දාගන්නවා මොකද මේකේ තියෙන්නේ ඉඳගෙන භාවනා කරන්න තියෙන අකමැත්ත විශේෂයෙන් බිම වාඩි වෙලා මොකද අද කාලේ වෙනකොට ඉස්සරට වැඩිය අපි බිම වාඩි වෙලා වැඩ කරන ගතිය හැම පැත්තකින්ම අඩුයි ඔක්කොම උඩ වැඩ කරන්නේ ඒක ස්ලෑෂ්ටි කරන් තියෙන්නේ. මිනිස්සුන්ගේ ශරීරය කියන්නේ හොඳ නම්මැසිලි ශරීරයක්. හොඳට ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ශරීරයක්. නමුත් බලන්න අවුරුදු 30 35 40 වෙනකොට වඳ වැඳ ගන්න බෑ දැන්. ඇවිල්ලා හුඟාක් අය කියනවා නේ හාමුදුරනේ මට කකුල් දෙක නමා ගන්න බෑ, දන ගහලා වඳින්න බෑ. ඇත්තට දන ගහලා වඳින්න උවමනා තියන අය මේ අර නරකින්ද නෙමෙයි. තියන අයට වැඳ ගන්න බෑ. අපේ ශරීරය කොච්චර අකර්මණ්‍ය කරගෙනද අපි. මේ නිකන් ඉඳලා. නිකන් ඉඳලා කියන්නේ නැමෙන්නේ නැතුව ඉඳලා. තමන් විසින්ම තමයි තමන් හැමදේම කරගන්නේ. දැන් අපේ අම්මලා ආච්චිලා මට මතකයි ඉස්සර ඔක්කොම බිම ඉඳගෙන වැඩ කරේ. අද එහෙම කිව්වා hina hina කට්ටිය. මොකටද බිම ඉඳගෙන වැඩ කරන්නේ? මේ සුඩ තියාගෙන ඔක්කොම කරන්නේ නේද? කෙලින් හිටගෙන ඔක්කොම කරන්නේ. අර බිම ඉඳගෙන හොඳට ලියපු ඒවා මැල්ලුම් ටික ලියන්න බිම ඉඳගෙන පොල් ගන්න බිම ඉඳගෙන අපි ඔක්කොම පහසු කර ගැනීම නිසා දැන්ට වෙලා තියෙන්නේ ශරීර පරිවර්තනය වෙමින් පවතිනවා. නේද? මේ වැඩක් කරන්න බැරි වෙන්නේ. ඉතින් ඒකද භාවනාවටත් ඒ සිද්ධිය සිද්ධ වෙලා නම් අපරාධයක්. ඒකින්ද උඩුකය ඍජුව තියාගෙන යම්කිසි උසක ඉඳගෙන මේක කරන්න. හරිද? යම්කිසි උසක ඉඳ ගන්න අර මොන්ටිසෝරි පන්ති වල තියෙන පුටුවක් වගේ පුටුවක හරි කමන්නේ හැබැයි උඩුකය ඍජුව තියාගෙන ඉතා ඉඳගෙන චුට්ටක් වෙලා ඉන්නකොට ශරීරයේ චුට්ටක්වත් රිදෙන්නේ නැති ඉරියව්වක සාමාන්‍ය පහසු ඉරියව්වක ඉඳගෙන ඉස්සෙල්ලාම භාවනාව පටන් ගන්න. නැත්තම් වෙන්නේ ශරීරයත් එක්ක සටන. ශරීරයේ රිදීම එක්ක මහා සටනක්. එක දවසක් පැය භාගයක් භාවනා කරොත් ආය මේ හිත කියන අම්මෝ කුඹුරු කොටන එක හොඳ විතර ඇතියේ භාවනා කරන්න නම් බෑ කියලා. එහෙනම් තමන්ට අවශ්‍ය කරන මෙනෙහි කිරීම කෙලින් ඉරියව්වක ඉඳගෙන කරගෙන යන්න කරගෙන ගිහිල්ලා කාය සංකාර සංසිඳනවා කියන தත්ත්වයකටපත් වෙනවා. ඒක මහා අමාරු වැඩක් නෙවෙයි. තමන්ගේ හිත එකඟ වෙනකොට කයේ කයේ තියෙන දැනීම් අඩු වෙලා වේදනාවන් අඩු වෙලා යන වෙලාවක් වෙන. ඒ කාලෙට වර්ධනය වෙනකොට හිත හිමින් පල්ලහට බහින්න පුළුවන්. හරිද? ඒකින්ද මේකෙදිත් ඒතකොට ඕකත් එක්ක මම කියන්නේ මේකෙදිත් ඔය වැඩ කරන ගමන් ඇවිදින ගමන් මේක මෙනෙහි කරන්න මෙනෙහි කරනවා වගේම ඒ ඒවා කරද්දී හිත ඒවටත් යොමු කරන්න ඕන මේකටත් යොමු කරන්න ඕන මාරුවෙන් මාරුවට. හැබැයි එක ඉරියව්වක ඉඳගෙන කරන භාවනාවේදී මේකට දිගටම යොමු කරන්න පුළුවන්කම තියෙන හින්දා ලැබෙන ප්‍රතිඵලය බොහෝම ඉක්මන් සහ බොහෝම වේගවත්. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ සදහවතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ අපට මාතෘකානුකූලව ඔබත් සමග ඔබ යොමු කර තිබුණු ගැටලු පිළිබඳව කතා කරන්නට තිබූ කාලය අපට නිමවනවා. බොහෝ ගැටලු යොමු කර තිබුණත් අපි ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමින් වහන්සේලා කීප නමක් සමගින් එකතු වෙලා මේ ප්‍රශ්න තෝරාගෙන වඩාත්ම ගැළපෙන පිළිතුර වඩාත්ම ගැළපෙන ප්‍රශ්නය තෝරාගෙන මේ වැඩසටහනට අපි යොමු කරන්නේ. ඒ නිසා අද දවසේ අපිට මාතෘකානුකූලව ඔබත් සමගින් කතා බහ කරන්නට තිබෙන මේ ගැටලු නිමාවට පත්වනවා. අපි දැන් දෙවන අර්ධයේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ක්‍රියාත්මක කරන්නේ ඔබ අපට යොමු කර ඇති පොදු ප්‍රශ්න පිළිබඳවයි මෙතෙන් සිට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ. ස්වාමින් වහන්සේ යම් භාවනාවක් සිදු කිරීමේදී එය වර්ධනය උනායයි Tamanටම තීරණය කළ හැකිද? නැතිනම් මේ බව ගුරුවරයෙකු විසින් සනාථ කළ යුතුයද කියා අපෙන් විමසා තිබෙනවා. ලිපියක් මාර්ගෙන් තමයි මේ ප්‍රශ්නය අපට යොමු කර තිබෙන්නේ. හොඳයි. භාවනාවක් වර්ධනය වෙනවාද කියලා තමාටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි තමාටම දැනගන්න නම් භාවනාව කරන්න ඉස්සෙල්ලා භාවනා කමඨහන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කමඨහනේ මෙන්න මේ தത്വෙට මේ මෙන්න මේ පියවරට යනකොට මේ මානසිකත්වය මට එනවා. මේ පියවරට යනකොට මේ මානසිකත්වය වර්ධනය වෙනවා. මේ පියවරට යනකොට මේ මානසිකත්වය වර්ධනය වෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම එක ලොකු දෙයක් නෙවෙයි. කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදි වශයෙන් කරන අසුභ භාවනාවේදී කෙස් පිළිබඳව මෙනෙහි කරද්දී, මස් පිළිබඳව මෙනෙහි කරද්දී, හම් පිළිබඳව මෙනෙහි කරද්දී ඒ ඒ දේවල් කෙරෙහි පිළිකුල් හැඟීම අර තිබ්බ ප්‍රසන්න හැඟීම අයින් වෙලා පිළිකුල් හැඟීම උපදින තුරු මෙනෙහි කරන්න ඕනේ කියන එකයි කාරණාව. ඉතින් එකින් එක එකින් එක එහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාම අන්තිමට උන කමඨහන දන්න කෙනා දන්නවා මේ මුළු ශරීරයෙන් පිළිබඳ. හරි නේද මේ බලුකුණක් දැක්කම මේ බලුකුණ අප්‍රසන්නයි කියලා අපිට එකපාරටම දැනෙන්නේ හැඟීමක්. අන්න ඒ වගේ මේ ශරීරයම ගැන මේක මේක අසුබ ස්වභාවයේ තියෙන එකක් මේක දහදරා දේවල් වලින් හැදිලා තියෙන එකක් කියලා තනි හැඟීමක් එනතුරු කියලා දන්නවනම් එයා ඒක කරගෙන යනකොට දන්නවා මං එතෙන්ට ආවද නැද්ද කියලා හරිද ඊට පස්සේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරපුවාම මේකේ සමානාත්මතා හැඟීමක් ඇති වෙනවා එතකොට දන්නවා මේ හැඟීම ආවා කියලා ඉතින් කමටහන හරියටම දන්නවනම් හරියටම දන්නවා කියලා කියන්නේ ඒක මතක තියෙන්න ඕනේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මතක තියෙන්න ඕනේ කී දෙක හරියටම දන්නවනම් පැහැදිලිවම එයාට පුළුවන්කමක් තියෙනවා දැනගන්න මම මේ භාවනාව මෙන්න මෙතෙන්ට ආවා කියලා. හැබැයි එහෙම නොදන්නව නම් සහ නොපැහැදිලි නම් ඊළඟ තැනට යන්න ඉස්සෙල්ලා ගුරුවරයෙක් ආශ්‍රය කිරීම ගුරුවරයෙක්ගෙන් තොරතුරු දැන ගැනීම Tamanට ව්‍යාකූල තත්ත්වයක් දැනෙනවා නම් කිසිම ලැබෙන ප්‍රතිඵලයක්. ඒකනේ සමහරවිට වෙන්නේ අහවල් එළිය දැක්කා කියනවා, අහවල් ලකුණා කියන මේකුණා කියන එකත් එක්ක ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහලා මොකද කරන්නේ? අන්තිමට විකෘති තත්ත්වයන් වලටපත් වෙන සමහර අය කියලා කියන නින්දයක් නැහැ කියනවා, තව ඒවා කියනවා. නේද? එහෙම ඒවා. ඒකින්ද තමන්ට ව්‍යාකූලයි වගේ නම් තමන්ට හොයාගන්න බැරි නම් ඇතිලා තියෙන தත්ත්වය වහාම ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕනේ. තමන් දන්නවනම් තමන්ටම හොයාගන්න පුළුවන් මේක ඇත්තටම වර්ධනය වෙනවා අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරන මේ පැමිණ සිටින පිරිසගෙන් ගොඩක් දෙනෙක් තරුණ පිරිස අපේ සාමාජික. ඉතින් මේ තරුණ පිරිස කියන්නේ මුළු සමස්තම තරුණ පිරිස මාත් ඇතුළුව මේ ලෝකේ රටේ ජීවත් වන සියලු තරුණ පිරිස බොහෝ දෙනා දැන් දැන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ ගන්නවා. ඒත් සමගින් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ ගත්තත් බොහෝ දෙනාගේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන එකට බාධාවක් වෙලා තියෙනවා මේ ජංගම දුරකථනය. ඒ වගේම තමයි පාඩම් වැඩ අතපසු කරගන්නටත් බාධාවක් වෙලා තියෙනවා මේ ජංගම දුරකථනය. මේ ජංගම දුරකථනය දරුවන්ට ලබා දෙන්නේ කවුද? ආදරණීය දෙමව්පියන්. දෙමව්පියන්ගේ දරුවන්ගේ බලකිරීම මත දෙමව්පියන්ගේ ජංගම දුරකථනය ලබා දෙනවා. බොහෝ දෙනා අපෙන් විමසනවා මේ දරුවන් සහ ජංගම දුරකථනය අතර තියෙන සම්බන්ධතාවය දුරස් කරන්නට මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ. ඒ සඳහා ඔබ වහන්සේගෙන් අපිට විසඳුමක් ලබා දෙන්න. ඔව් මේ දරුවොත් එක්ක මම තරහ කරවන්න මම හිතන්නේ හදන්නේ. ජංගම දුරකථනය දුරස් කිරීම නෙවෙයි කරන්න ඕනේ. මොකද අපි හැමදාම කියන්නේ කවුරු මහත්මයා පාවිච්චි කරන්න ඕන දේ පාවිච්චි කරන්න ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් සිතක් සකස් කිරීමයි වටින්නේ. ජංගම දුරකථනයෙන් හෝ ටැබ් යන්ත්‍රයකින් හෝ කම්පියුටර් එකකින් හෝ ලබාගත හැකි ප්‍රයෝජනේ අපිට පවා මහා ප්‍රයෝජනයක් ඒක. මම කියන්නේ පුස්තකාලයක් අතේ තියා යනවා වගේ. හරියට ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නම් මම කියන්නේ අධ්‍යාපනයක ලබන ළමයෙකුට තමන්ගේ ප්‍රොජෙක්ට් වලට හැම දෙයකටම ඉතාම ඉක්මනින් දත්ත සපයා ගන්න මම හිතන්නේ පාඩම් හිතන් තියෙනවා මම හිතන්නේ අවශ්‍ය කරන සමහර පාඨමාලාවල් පවා Tamanට අවශ්‍ය නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් තරුණ සිතේ තියෙන ප්‍රශ්නේ තමයි තරුණ සිතේ විතර නෙවෙයි. මම දකින්න මේක අවුරුදු 55 60 දක්වාම ව්‍යසනකාරී තත්වයක් උදා වෙලා තියෙනවා. මොකද මෙහි මේ තුලින් सिद्ध කරන්නේ අනර්ථකාරී වැඩපිළිවෙලක් කියන එක පැහැදිලි. ඉතින් එන්නේ ඒ ඒක ජංගම දුරගතනේ සාමාන්‍ය සමාජයේත් එහෙමයි. මේ ඔක්කොටම තියෙන දේ තමයි හිත නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. මේකයි අමතක වෙන්නේ. ඉතින් මට තරුණ හැම කෙනෙකුටම තරුණ බාලමහලු ඔකටෝම මතක් කරන්න කාරණාවක් තියෙනවා. මේක විතරක් හිතේ තියාගෙන ඉන්න එක විතරක් ඇති. ඒක මම අගය කරලාම කියන්නම්. අපි හොඳටම දන්නවා අපේ ජීවිතයේ ආපස්සට ඇදෙන බලවේගයක් අපේ තුළම තියෙනවා කියලා. මමත් ඇතුළුව. අපි ඔක්කොම දැනගන්න ඕනේ. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි යම් වැඩක් කරන්න ගියාම ලයිස්තුවක් හදනවා. දැන් ව්‍යාපාරයක් කරන්න ගියාම ලයිස්තුවක් හදනවා. මෙන්න මේ මේ තැන හදා ගන්න ඕනේ නිලධාරි මණ්ඩලයක් වල සේවක මණ්ඩලයක් වල ඔක්කොම ලයිස්තුවක් හදනවා. අධ්‍යාපනය කරන ළමයාට දෙමාපියෝ ලයිස්තුවක් හදලා දෙනවා. මෙන්න මේ ටික මේ ටික මේ ටික මේ ටික මේ ටික තමයි ඕන. හොඳ පාසලක් ඕනේ, හොඳ ටියුෂන් ගුරුවරු ඕනේ, අරවා ඕනේ, මේවා ඕනේ ලයිස්තුවක්. ඒ ලයි හැම ලයිස්තුවකම තියෙනවා තව එකක් තියෙනවා. ඒ වැඩේ සාර්ථක කිරීම සඳහා අවශ්‍ය කරන හිතක් සකස් කරන්න ඕනේ. ඒ වැඩේ සාර්ථක කරගෙන යන්න අවශ්‍ය කරන හිත සකස් කරන්න ඕනේ කියලා. හරිද? මේක ධර්මයේ මහා ප්‍රබල විදිහට තියෙන දේ ඡන්දය ඇති කරන්න ඕන කියලා. ඊළඟට දරුවෙක්ගේ තුලින් දැන් මම මේක චුට්ට කාලේ ගන්න ඒක ලොකු ගොඩාක් ගන්න සිත්‍යාදි දෙකක් තියෙනවා උඟාක් විග්‍රහ කරනකොට අභිධර්ම කුල අසංකාරික සහ සසංකාරික කියලා. අසංකාරික කියලා කියන්නේ තමන්ගේම ඇතුළෙන්ම මෙහෙවීමකින් තමන්ගේ ඇතුළෙන්ම මෙහෙවීමකින් කරන වැඩක්. ඒ ඒ අසංකාරික සිත්වල තීන මිද්ද එන්නේ නැහැ. කම්මැලිකම එන්නේ නැහැ. අපේ අම්මා කෙනෙක් මොකද කරන්නේ දරුවෙක්ව ඉන්දෝලා මේසයක් උඩ මේසයක් ළඟ පුටුවක අර පැත්තෙන් වේවැලකුත් තුට්ටක් තියලා පොඩ්ඩක් කියලා කියලා කියලා කියලා හ්ම්. අන්න ඒකට කියනවා සසංකාරිකයි කියලා. එතකොට එයාගේ හිතේ උපදින්නේ අරයා කියන හින්දා මේ වැඩේ කරන්න ඕන, අරයා කියන හින්දා මේ වැඩේ කරන්න ඕන. අම්මා කියන හින්දා මේ වැඩේ කරන්න එහෙම. ඒකට කියනවා අනුන්ගේ මෙහෙවීමකින් තමයි අර වැඩේ අනුන්ගේ මෙහෙවීමකින් අර වැඩේ කරන කෙනාට සිද්ධ වෙන්නේ තීන විද්ද එන එක. තීන විද්දේ යදෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ තමන්ගේ දරුවාට අවශ්‍ය කරන උපකරණ ටික විතරක් නෙවෙයි සකස් කරලා දෙන්න ඕනේ. එයාගේ හිත ඇතුළෙන් මෙහෙවුමක් ඇති වෙන විදිහට ඒ හිත සකස් කරන්න ඕනේ. ඇත්තටම අපි දුරකතනයක් නෙවෙයි ඕනම භාණ්ඩයක් පාවිච්චි කරද්දී තමන්ගේ අරමුණට ප්‍රබල සිතක් තියෙනවා නම් තමන්ගේ අරමුණට යන්න ප්‍රබල හැඟීමක් වර්ධනය කරවලා තියෙනවා නම් දරුවෙක්ගේ තුල ඒක කරවන්න ඕනේ. ඒක දරුවට තනියම කරගන්න බෑ. අපි අපේ ළමා වැඩසටහන් වල කරන්නේ මේක. පුළුවන් තරම් මෙයාට අභිප්‍රේරණයක් සිද්ධ කරනවා. තමන්ගේ අරමුණ තමයි ජීවිතේ පළවෙනි දේ. එයාට හැම වෙලෙම හිතෙන් නැගෙන තමන්ගේ අරමුණ. අන්න ඒ විදිහට හිත සකස් කරපුවාම අර කර හූරලා වෙන වෙනම කෝලම් කර කර ඉන්න වෙලාවක් නැහැ. අද තැන් තැන් වල දුවන්න වෙලාවක් නැහැ. ඊළඟට එක එක්කෙනාගේ අනම් මනම් හොය හොයින්න වෙලාවක් නැහැ. මොකද මේ අරමුණ අති ප්‍රබලයි. අන්න ඒකින්ද අරමුණ ප්‍රබල කරවන්න දරුවන්ගේ ඒ සඳහා අපි ළමා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සහ කියලා තියෙනවා දෙසැම්බර් මාසේ ගිය දෙසැම්බර් මාසේ අපි සතියක්ම ළමයි වෙනුවෙන් වෙන් කරා. ඒව නැවත හොයාගෙන බලන්න. ඒව සම්පූර්ණ මේ ක්‍රමවේදයන් තියෙනවා. ළමා වැඩසටහන් වල ළමයි සම්බන්ධ කරන්න. එතකොට මම හිතන්නේ මේ කාරණාව තව අපිට තීව්‍රව කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. මොසන්ස ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් පානදුර ප්‍රදේශයේ මෞතිමයක් අපි විමසා තිබෙනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන දරුවන්ට ගැඹුරු වැඩි බැවින් දරුවන් සඳහා විශේෂ දිනයක් වැඩසටහනේ වෙන් කිරීමට නොහැකිද කියලා. ඔව් මම හිතන්නේ මේක අපිට කරන්න වෙන්නේ කවද මහත්තයා මමත් කල්පනා කරලා ප්‍රශ්නෙත් මම දැක්කා කල්පනා කරා මම හිතන්නේ අපිට සතියකට එකක් නම් අමාරු වෙයි කියලායි මගේ අදහස තියෙන්නේ අපි ධර්ම වැඩසටහන තියෙන හින්දා මම හිතන්නේ අපි උරුමය වගේ වැඩසටහන් අතරවාරයේ සතියක් අර සතියක් වගේ ළමයි සඳහාම වෙන් වෙච්ච වැඩසටහනක් සිදු කිරීම මාත් හිතනවා යෝග්‍යයි කියලා මම හිතන්නේ අපි කාර්ය මණ්ඩලයත් එක්ක පාරක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා බලලා ඒ සඳහා වැඩ පිළිවෙලක් යෙදුවොත් මාත් හිතනවා හොඳයි කියලා. එහෙමයි. මාර්තු මාසේ 30 වෙනිදා පසුරු 1:30 ඉඳලා ලෝක තිනද පුදුමක ධර්ම දේශනය ඓතිහාසික ගාලුපුරවරේ පැවැත්වෙනවා. ගාලු කොටුව විහාරස්ත පරිශ්‍රයේ තමයි මේ උතුම් ධර්ම දේශනා මාලාව පැවැත්වෙන්නේ. ධර්ම දේශනේ ඒ වගේම අදිෂ්ඨාන සාමකාමී පාගමන මහා ප්‍රතිපත්ති පූජාව පැවැත්වෙනවා. පූජනීය උඩුම්බර කාශ්‍යප ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ලොව දිනන බොදුමග ධර්මදේශනයේ පැවැත්වෙනවා. මාර්තු මාසයේ 30 වෙනිදා මේ පැවැත්වෙන වැඩසටහන ගැන ඔබ මේ වෙනකොටත් හොඳටම දැනුවත් වෙලා තියෙන්නේ බෞද්ධ මාධ්‍යශාලය හරහා පූර්ව ප්‍රචාරක පට මගින්. ස්වාමීන් වහන්සේ මාර්තු මාසයේ 30 වෙනිදා පැවැත්වෙන මේ වැඩසටහන පිළිබඳව විග්‍රහයක් සිදු කරන්නට ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔව් ඒ තාම කෙටියෙන් මේක මතක් කරනවා ලොකු කාලයක් ගන්න නැහැ. නමුත් මේක මතක් කළ යුතු දෙයක්. අද කාලිනව ගත්තොත් එහෙම ලොකු සාසනික සහ ආගමික සමාජීය පරිහානියක් තියෙන කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ සඳහා අපි යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා ඒක ජාතික ආගමික යහපත සඳහා වියුත් වැඩ පිළිවෙලා මේකට අපි කළ යුතු දේ තමයි අපි හොඳින් විග්‍රහ කරලා බලපුවාම සමාජයේ తত্ত্বය හැම ප්‍රශ්නයකටම මුල හැම ප්‍රශ්නයකටම මුල තමයි තිබෙන නායකත්වයන් වල විශේෂයෙන්ම රටේ හැම තැනකම තියෙන අසමගිකම. ජාතියක් වශයෙන් අපි තාම අසමගි හැම වෙලෙම අන් අයට හරියට හානි කරන විදිහට තමයි කටයුතු කරන්නේ. කිසියම් විදිහකින් ජාත්‍යන්තරයේ පවා අපකීර්තියට පත් වෙන විදිහට අපේ අය හරියට වැඩ කරන අසමගියෙන් එකිනෙකා කුලල් කාගනිමින් පටු විදිහට දැන් මම දන්නවා අපේ පාසල් දරුවන් මම දැක්කා මේ ළඟ ටික දවසක් පාර්ලිමේන්තුවේ පවා තියෙන පාර්ලිමේන්තුවේ පවා ඊටාම ලොකු ගැටීම් ඇති කරගන්නවා මෙයා. ඒ ගැටීම් ඇති කරගන්නකොට ඒ ඒ අයම කියනවා පාසල් ළමයි ඉන්නවා ගැලරිය කියලා. එතකොට අපිට ලැජ්ජා හිතෙනවා මේ කියන කතාවට දැන් හොඳ දෙයක් කතා කරනවා. දැන් මෙහෙම හොඳ දෙයක් කතා කරනවා. කතා කරන ගම එක්කෙනෙක් කියනවා "ඔවා ගැන මට වාද කරන්න දෙන්න ඔහෙට මේ මේ මේ ඕ ලෙවල් තියනවද අඩුම ගානේ" කියලා. එතකොට ඒ පැත්තෙන් ඔන්න ඒකට මොකක් හරි කියනවා. ඊට පස්සේ මේ පොකුරම රණ්ඩු වෙනවා මේකට. ඒකත් දක්වා යනවා සමහර ඒවා මේ අවශ්‍ය නැති ප්‍රශ්න දාගෙන ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මේ අසමගිකම සහ පහත් මානසිකත්වය. එතකොට අපිට සිද්ධ වෙනවා සමාජයේ ඉන්න මිනිස්සු විදිහට මේකට යම් බලපෑමක් කරන්න දැන්. අපේ නායකයින්ට අපි බලපෑමක් කරන්න ඕනේ එකමුතු වෙන්න කියලා. එන්නේ බලපෑම සිද්ධ කිරීම තමයි එකමුතු වීම සඳහා බලපෑම සිද්ධ කිරීම තමයි මම හිතන්නේ මේනොට අපි කළ යුතු ලොකුම දේ. ඒ සඳහා වෙන්න තියෙන යාළුවට බලපෑමක් කරන්න අපි යම් කිසි අපි එකමුතු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. අපි යම් පිරිසක් ඒකරාශී වෙලා මේ නිවැරදිව කටයුතු කරන්න කැමති කට්ටිය කොච්චර අපි අවවාද කරත් මේ தත්ත්වයෙන් යාළුවට අතු මිදෙන්නේ නැහැ මොකද යාළුවට රිදෙන්නේ නැහැ. අපේ අවවාදය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර බුදුහාමුදුරන්ට කියන රණ්ඩු වෙනකොට රණ්ඩු වෙනකොට රණ්ඩු වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කරපුවාම මේ දෙපිරිසෙන් එක නමක් බුදුරජාණන් වහන්සේට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න. ඔහොම වැඩ ඉන්න. ඔබ වහන්සේට මේක අදාළ නෑ. මේක අපි බලා ගන්නවා. ඔබ වහන්සේට අපි මේක බලා ගන්නවා. අන්න එහෙම. ඒත් ඒක තමයි ඇත්ත తත්වේ මානසික තත්ත්වයන් නැති වුනහම එහෙම. හොඳ රට සම්පූර්ණයෙන් පිරිහෙනවා. ඇත්තටම මේකේ මුඛ්‍ය පරමාර්ථය පළවෙනි අරමුණ අපි එකතු වෙලා කරන්න ඕනේ මේ මේ අයට જાතියක් වශයෙන් එකමුතු වෙන්න දැඩි බලපෑමක් කරන්න ඕනේ. නැත්තම් අපි වෙනදා වගේ ඔයාලත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ නැහැ. දැන් ඔයාලා ඔක්කොම එකතු වෙන්න ඕනේ. ලෝකයෙන් අපිට එල්ල වෙලා තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් මේ එකමුතු වීම සිද්ධ වෙන්න ඕනේ කියන එකට එකමුතු කිරීම සඳහා තමයි ඇත්තටම කල්‍යාණ මිත්‍ර සංගමේ පළවෙනි අරමුණ තමයි එකමුතු වෙන්න නම් ප්‍රතිපත්තියක් තියෙනවනේ කල්‍යාණ මහත්මයා. ඒක නිකම් මොකක් හරි එකට එකතු වෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් වටේ එකතු වෙන්න ඕනේ. ඒකෙන්ද අපි කියන්නේ පිතා පැහැදිලි සියලු જાතීන්ට එකතු වෙලා ඉන්න පුළුවන් හැම දිනකටම සාමකාමීව ඉන්න පුළුවන් පවුනේ නේද මේ අහිංසක මිනිස්සු හරියට හැම පැත්තකින්ම දුක් විඳිනවා හැම පැත්තකින්ම සැලෙනවා පෙළෙනවා අපි එක එක්කෙනාගේ එක එක ප්‍රතිපත්ති තියෙන්නේ ඇත්තටම පක්ෂයකට ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ ජාතික ප්‍රතිපත්තිය නේද එක පක්ෂයක් වෙනවා එක පැත්ත එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා ඊළඟ පක්ෂය වෙනවා තව වෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා තව එකක් වෙනවා තව එකක් කරනවා එහෙම නෙවෙයි අපි ඇත්තටම බල කරන්න ඕන බෞද්ධ විදියට සිංහල විදියටවත් අඩුම ගානේ සිංහල බෞද්ධයන් විදියට එකතු වෙලා නුවණ තියෙන මිනිස්සු විදියට අපි බල කරන්න ඕන රටට තියෙන්න ඕන එක ප්‍රතිපත්තියක් එතකොට ආණ්ඩුව දුර්වල වෙනකොට වෙන පක්ෂයක් ඒකට දාන්න ඕනේ. මොකද එයා එනකොට දන්නවා මට මේ ප්‍රතිපත්ති හදාගෙන ඉන්න ඕනේ අපිට තියෙන්නේ ජාතික ප්‍රතිපත්තිය ගිහිලා පාර්ලිමේන්තුවට ගිහිලා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ එයාලා පිළිහෙනකොට ඊළඟ ඉලෙක්ෂන් එකකදී අපි මොකද කරන්න ඕනේ වෙන පක්ෂයක් එතෙන්ට යනවා. ඒතර ඒ කට්ටියත් එකතු වෙලා එකම ප්‍රතිපත්තිය යන්නේ. මේකට මම කියන්නේ කවුද මහත්මයා වාහනේ සහ රියදුරු කියලා. හරිද? වාහනේ සහ රියදුරු කියන්නේ වාහනයට ඕන විදිහට නැත්නම් රියදුරුට ඕන විදිහට ගිහිලා හරියන්නේ නැහැ. වාහනේ අයිතිකාරයට ඕන විදිහට යන්න ඕනේ. වාහනේ අයිතිකාරයා කියන්නේ කවුද? රට. නේද? අපේ සැරේ වාහනේ කියන්නේ පක්ෂය. ඒක ඒක මෙහෙවන්න තමයි මේ ඒ පක්ෂේ නායකයා කියලා හිතන්නකො. ඩ්‍රයිවර් කියන්නේ. ඒතර දැන් වාහනය මේ අපේ මේ වාහනේ යන්නේ කාට උනටද? ඩ්‍රයිවර්ට උනට. ඉතින් දැන් මේ වාහනේ යන්න ඕන කියන වාහනේ නැගලා ඉන්නවා. එක එක ඩ්‍රයිවර්ලයි වාහනයි මාරු වෙන වාහනේ අබල වෙනකොට වෙන වාහනයකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි හම්බ වෙනවා. ඒතකොට මොකද කරන්නේ? ඒ ඩ්‍රයිවර්ට උන පැත්තට යනවා. අරයට උන පැත්තට යනවා. අන්තිමට ගමන ගිහිල්ලා නැහැ. නේද රටට අවශ්‍ය කරන ගමන යන්න නම් රටේ ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. එක එක පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් වැඩක් නැහැ. රටට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ රටේ ප්‍රතිපත්තිය එන එන පක්ෂ ක්‍රියාත්මක කරනවා. ඒ මොළ ටිකවත් ඒ මොළේවත් අපිට පෑදුනේ නැත්තම් අඩුම ගානේ අපි මහා මෝඩ මිනිස්සු බවට පත් වෙනවා. ඒ අපි ඇත්තටම එකමුතු වෙලා මේ වගේ දැඩි බලපෑමක් කරන්න ඕනේ. ඔහෙලා එකමුතු වෙනවලා එකමුතු වෙලා දැන් ජාතික ප්‍රතිපත්තියක් හදා ගන්නවලා හදාගන්නේ අපි වෙනුවෙන්. මොකද ඔයාලා ජීවත් වෙන්නේ අපේ මුදල් වලින්. ඔයාලට ඕන ඕන විදිහට මෙහෙම නටන්න ආයේ තියෙනවා. නැහැ කියන එක දැඩිව කියන්නේ. ඒ සඳහායි කල්යාණ මිත්‍ර සංගමය කෙටියෙන් කියනවා. එහෙනම් සරණස් එතකොට මාර්තු මාසයේ 30 වෙනිදා සෙනසුරාදා දවසේ පස්වර 1:30ට ආරම්භ වන ලොව දිනන පොදුමග ධර්මදේශනය සහ මහා ප්‍රතිපත්ති පූජාව ඒ වගේම අදිෂ්ඨාන සාමකාමී පාගමන පිළිබඳව මේ වැඩසටහන පෙළ ගැසෙන ආකාරය මේ සඳහා ඔබ වහන්සේ අපේ කැලණි පින්කමේ දසරාජ ධර්ම ඇසුරෙන් ධර්මදේශනන් පැවැත්වුවා. ඒ වගේ මේ ධර්මදේශනයේ මොන ධර්ම කාරණා අන්තර්ගතවද ධර්මදේශනය පවත්වන්නේ මේ ධර්මදේශනාව ඇත්ත වශයෙන්ම එකමුතු වීම ඕනම සිද්ධියක් සිද්ධ වෙද්දී අපි පින්නත් නේ ඒ සිද්ධියකට පාදක වෙන ධර්ම තියෙනවා මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් අපිට සමාජ දේශපාලන විතරක් නෙවෙයි ලෝකෝත්තර ලෞකික මොන පැත්තකින් හරි යන්න හැම දෙයකම මූලික වෙන්නේ සිත කියලා අපි ඔක්කොම දන්නවා. එහෙනම් සිත හදන්න තු මුකුත් කරන්න බෑ මම ඉස්සෙල්ලා අපේ තරුණ දරුවන්ටත් කිව්වේ ඒකයි. එහෙනම් වැඩසටහනේදීත් අපිට සාකච්ඡා කර යුතු තියෙන්නේ එකමුතුකම රටට ඕනේ. අපි එකමුතුකම ගැන කොච්චර කතා කරත් ඒ එකමුතුකම සඳහා කැමැත්තක් නෑ අපේ කට්ටියගේ. එතකොට මේක හරි අමාරු වැඩක් හැබැයි කරන්න පුළුවන් වැඩක්. අර මිනිසුන්ගේ සිත්වල එකමුතුකම අපි එකමුතු වෙන්න ඕන කියන දැඩි අදහස එන්න නම් පිටින් තියෙන ව්‍යසනය තේරුම් ගන්න ඕනේ. පිටින් තියෙන ව්‍යසනය තමයි අධිරාජ්‍යවාදීන්ගෙන් තියෙන බලපෑම. ඒක අපි හිතුවේ නැතුණාට අපිට තේරෙන්නේ අපේ සාමාන්‍ය ජනතාව මේ ගැන හොයන්නේ නැහැ. අධිකතර බලපෑමක් අපේ රටට තියෙනවා බාහිර රටවල ඒක ගවේෂණය කරන කට්ටියට හොඳටම තේරෙනවා. ඒ බලපෑම කොච්චරද කියනවා නම් අපිට ඇත්තටම කිසිම දෙයක් දිනු කරන්න බෑ මේ රටේ. අපේ රටේ කිරිපිටි ටික වලින් අපිට කිරි ටික හදාගන්න බෑ. අද අපේ රටේ ඇඳුම් නිෂ්පාදනයක් කරගන්න බෑ. අපේ රටේ දේශීය කර්මාන්තයට දැඩි බලපෑමක් තියෙනවා. කවුරු කොහොමකත් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේශීය කර්මාන්ත වලට බාහිරින් තියෙන බලපෑම කොච්චරද කියලා. ඒවා ඒ කිරිපිටි විතර නෙවෙයි නිකම් පිටිත් එහෙම තමයි. පාම් පිටිත් එච්චර තමයි. අද අපේ ගොවියාව උඩට ගන්න බැරි වෙන දැඩි බලපෑම් තියෙනවා. ඒක ඔක්කොම හොඳින් දැනගත්තොත් අපිට තේරෙනවා මේකේ තියෙන ගැටලුව. මේ ගැටලුවට මුහුණ දෙන්න බෑ අපේ කට්ටියට එකමුතුකම නැති හින්දා. ඒතර එකමුතුකමට අවශ්‍ය කරන කැමැත්ත උපදවා ගන්න නම් මේ ආදීනව දකින්න ඕනේ. යම්කිසි දෙයක් කරන්න ගෞරව මහත්තයා අවශ්‍ය කරනවා යම්කිසි දෙයකට කියන සිද්ධියක් කියලා. අපේ රට එකමුතුව කියන්නේ එකමුතු වෙනවා කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධියකට පාදක වෙන ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශන. 이르දි පාද. සිද්ධියකට කියනවා 이르දියක් කියලා. ඒකට පාද වෙන එක ධර්ම පාද. එතකොට එහෙමනම් සිත් සකස් කරන වැඩපිළිවෙලේ ඒ ඉද්ධිපාද වලට අදාළ ඉද්ධිපාද ධර්ම වැඩෙන්නේ මාර්ගසිතේදී නමුත් ඉද්ධිපාද වලට අදාළ සමාන්තරව අපිට මේවා යොදා ගන්න පුළුවන් අපේ ජීවිතවලට. අපේ මිනිසුන්ගේ අධික කැමැත්තක් ඇති කරවන්න ඕනේ. පළවෙනි ඡන්දනේ කැමැත්තක් ඇති කරවන්න ඕනේ එකමුතු වෙන්න. ඒ කැමැත්ත ඇති කරවන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැමැත් සමගිය නැති හින්දා එකමුතු බව නැති හින්දා වෙච්ච ආදීනව හොඳට දැනගන්න ඕනේ. සමගිය වුණොත් අපිට ඇති වෙන ලාභය මොකද්ද කියලා හොඳට දැනගන්න ඕනේ. හොඳට දැනගන්න ඕනේ. මේ දෙක හොඳට පැහැදිලි කරලා ඇත්තටම ඉර්ධිපාද ඇසුරෙන් කොහොමද අපේ සියලු සමාජය නැවත සකස් කරන්නේ? ඉර්ධිපාද ධර්මයන් වලින් කොහොමද අපේ ළමයින්ගේ ප්‍රශ්න, තරුණයින්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ඔක්කොම විසඳන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණා හතරෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම විසඳෙන හැටි. අන්න ඒක තමයි ලෝකයේ දිනන බුදුමඟ කියන. එතකොට අපිට තේරෙනවා ලෝකය ජයග්‍රහණය කරන්න අපිට ලැබිලා තියෙන මේ සම්පත බුදුදහම. අපි පාවිච්චි කරන්නේ නැහැ ඒක. කොතනකවත් ළමයින්ගේ මනස සකස් කරන වැඩපිළිවෙලක් බෞද්ධ ධර්මය තුළින් සකස් කරන වැඩපිළිවෙලක් නැහැ. ඒවා අයින් කරන එකයි මේ කරන්නේ. එතකොට තරුණයන්ගේ හිත සකස් කරන්න යම්කිසි ක්‍රමානුකූල පුහුණු වැඩපිළිවෙලක් නේද හැමතැනම ඔය තියෙන එක එක එක වර්ක්ෂොප් වර්ක්ෂොප් එකේ දුවන ඕන නැහැ ඔක්කොමලා. හැබැයි හිත සකස් කරන ඒවා නැහැ. හරි පුටු හදන ඒවාත් තියෙනවා. ඔළුව හදන ඔළුව හදන ඒවා විතරයි නැත්තේ කොණ්ඩේ හදන ඒවාත් තියෙනවා. හරිද? හැම පාඨමාලාවම කේක් පාඨමාලා තියෙනවා. හරි රටේ නැති පාඨමාලා තියෙනවා නේද? මිදුල් හදන ඒවාද අරව හදන ඒවා මේවා හදන ඒවා රාජ්‍ය මට්ටමේ හැම පැත්තෙම හිත හදන පාඨමාලා එකක්වත් නැහැ. ඉතින් ඒකෙන්ද මෙන්න අපි ගාලු මෝදර ගාලු මෝදරනේ ගාලු කොටේදී ඔප්පු කරලා පෙන්නනවා සතර ඉර්ධිපාද ධර්ම වලින් සියලු ප්‍රශ්න ටික විසඳන්නේ කොහොමද කියලා. සතර ඉර්ධිපාද ධර්ම වලින් සියලු ප්‍රශ්න ටික විසඳන්නේ කොහොමද කියලා ඒත් එක්ක පාගමන වෙනදා වගේම තාම සාමකාමී මේ ලෝකෙට පේන්න ඕනේ සාමකාමීව යම් පණිවිඩයක් ලෝකෙට දෙන ක්‍රමය මොකද්ද කියලා. තම මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා රිය කියන්නේ රත වාහන තදබදය පවා අවම කරන්න, ඊටාම අවම කරන්න අපි අවශ්‍ය කරන සියලු සැලසුම් සකස් කරගෙන තියෙනවා. මොකද කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න වචනයක් කෑ ගහන්නේ නැති, ගහපියව කොටපියව මරපියව කියලා කියන්නේ නැති, තමන්ගේ අතේ තියෙන පුවරුමෙන් පණවිඩය දීලා අදිෂ්ඨානයෙන් කච්චිවත් විහාරස්ථානය දක්වා ගාලුකොට ඉඳන් පයින් ගමන් කරලා එතනදී අපේ ප්‍රතිපත්තිය අපි සකස් කරලා මේ වෙනකොට තියෙන පංචශීල ප්‍රතිපත්තිය ඉතහාගිය ප්‍රතිපත්තිය තමන්ගේ ගුණවන්තභාවයන් ඔක්කොම මෙනෙහි කරගෙන දැඩි අදිෂ්ඨාන පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් හට වෙනුවෙන් සිදු කරන්න සූදානම්. ඉතින් මේකට අවශ්‍ය කරන්නේ වැඩි දෙනෙකුට මේ නායකයින්ටත් අපි ආරාධනා කරනවා සියලු නායකින්ට ඇවිල්ලා මේ බණ අහන්න. කවුරුවක්වත් මේ දේශපාලනය අතහැරලා මේකට එන්න ඕනේ නැහැ. තමන්ගේ දේශපාලන පක්ෂවල ඒ වැඩ කටයුතු හොඳට කරගෙන යන්න. අපි කියන්නේ ඔක්කොම එකතු වෙමු කියලා. ඒකද මේක දේශපාලන වැඩපිළිවෙලක් නෙවෙයි. මේක ඇවිල්ලා රට එකමුතුකරන අපි බෞද්ධ විදිහට සිංහල විදිහට සියලු ජාතීන්ට කරන ආයාචනයක් සියලු ජාතීන් අපි ඒක රාශි වෙලා බෞද්ධ ධර්මයේ තුල තියෙන ශක්තිය අරගෙන සිංහල ජාතිය අපි මූලික වෙලා අනිත් ඔක්කොටම අවශ්‍ය කරන දැනුම ලබා දීලා අපි එක රටක් විදිහට අනන්‍යතාවයකින් යුක්තව අභිමානීයත්ව නැගී හිටින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කිරීම සඳහා තමයි මෙවැනි වැඩ පිළිවෙලක් සිදු කරන්නේ. එහෙමයි. මාර්තු මාසයේ 30 වෙනිදා ඓතිහාසික ගාලු පුරවරයේ ගාලු කොටුව විහාරස්ථානයේ ආශ්‍රිතව මේ පරිශ්‍රයේ පැවැත්වෙන ලෝදිනන බුදුමඟ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. පසුරු 1:30 ඉඳලා තමයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් මේ සඳහා ඔබට අපි ආරාධනා කරනවා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණෙන්න තවත් කෙනෙකු සමග තවත් කෙනෙක් රැගෙන ඉන්නට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්නට ඔබට පුළුවන් නම් ඒ අයද රැගෙන පැමිණෙන්න මේ වැඩසටහනට ඒ සමගින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපිට නිමවටපත් කරන්නටත් කාල වේලාව ලැබිලා තිබෙන්නේ. අද දවසේ ධර්මදේශනයේ වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන ඒ පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා. ඔබ එක්කම අපි අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ වැඩසටහනට මොනවද කියන්නේ කියන එකටත් වැඩිය ඔබට යම්කිසි ජාතික වශයෙන් හැඟීමක් තියෙනවා නම් ආගමික වශයෙන් හැඟීමක් තියෙනවා නම් රට නිරවුල් කරන්න ඕන කියලා හැඟීමක් තියෙනවා නම් සහභාගී වීමේ වටිනාකමක් තියෙනවා. සහභාගී වීමේ වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම තමයි රටේ සියලු දෙනාට අපිට බල කරන්න පුළුවන් මේ එකමුතුව හරහා මේ නේද? එකමුතුව හරහා බල කරන්න පුළුවන්කම තියෙනවා. අපි මෙච්චර පිටසක් එක රාශියලා ඉන්නවා. ඒකින්ද මේ ඔය කට්ටිය මේ දැන් එකමුතු වෙන්න කියලා අපේ එකම අපිම රැකගන්න අපි කරන උත්සාහයක් මේක. ඉතින් ඒකින්ද නැවත මම මතක් කරන්නේ ඔබ හැමදෙනාටම සම්බන්ධ වෙන්න එකේ ලොකු වගකීමක් තියෙන කියලා. හොඳයි අද දවසේ මේ වැඩසටහන තමන්ගේ නිවසට අරගෙන ඉන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ ධර්මයට හිත ඇති පිරිසක් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ අය තමන්ගේ තරුණ දුවා පුතාලා මේ වැඩසටහනට යොමු කරගන්න උත්සාහයක් දරුවා මම හිතන්නේ ඒක කාටත් ආදර්ශයක් කියලා. ඉතින් ඒ පිළිබඳව අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මාර්තු මාස 30 වෙනි දිනට උපන් දිනය යෙදිලා තියෙන මාලික යටවර පුතුට සහ එම පවුලේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නත් ධර්මදේශන සම්බන්ධ වූ සියලුම දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම ධර්මදේශනාවට සවන් දෙන සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නත් සම්බන්ධ වෙච්ච හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නාහිම් පානන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් රට දැවෙනින් දීපදු රණවිරුවන්ට පින් පැමිණීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ ධර්ම දේශනා දායකත්වය දරන්නේ ධර්මයට හිත ඇති පිරිසක් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මිය පරලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි.